අවස්ථාව. අපි බොහෝ අවස්ථාවලදී අපේ පියාණන් පිළිබඳව සිහිපත් කරනවා. එතුමා පිළිකා රෝගයකින් තමයි ජීවිතය අවසන් කළේ. එතකොට මේ රෝගී తත්වය උත්සන්නව පවතිනකොට අතිශය වේදනාවෙන් නිරන්තරයෙන් කෑ ගහමින් තමයි තාත්තා අවසාන කාලේ හිටියේ. එතකොට අපි නැවත නැවත තාත්තට කියා කියා දුන්නා තාත්තේ පුළුවන් හැටියට හිත සැහැල්ලු කරගන්න සංසුන් කරගන්න බුද්ධ රූපයක් බිත්තියේ එල්ලලා දුන්නා ඒ දිහා බලාගෙන බුදුගුණ සිහි කරන්න සබ්බපාපස්ස ගාතාව නිතර නිතර සජ්ජායනා කරන්න ඒ මොනවා කිව්වත් තාත්තගේ අවධානය ඒවට යොමුුනේ නැහැ අර රෝගයත් එක්කලා පොරබදමින් ඒකෙන් ඇතිවෙන පීඩාව නිසා වික්ෂිප්ත වෙමින් හිටියේ ඉතින් මෙහෙම ටික දවසක් යනකොට තාත්තගේ තුනටියෙන් පහළ පණ නැතුව ගියා නැගිට ගන්න බැරුව ගියා ඊට පස්සේ දවසක් අපි තාත්තා බලන්න ගියන් පස්සේ තාත්තා අතින් අල්ලගෙන අනන්න පටන් ගත්තා ආමුදුරනේ දැන් ඉතින් මේ මගේ ජීවිතයේ අවසානේ දැන් තව වැඩි කාලයක් මට ජීවත් වෙන්න වෙන්නේ නැහැ මේ අසනීපයෙන්ම තමයි දැන් මම මැරෙන්න යන්නේ මෙහෙම කියමින් තාත්තා අනන්න පටන් ගත්තා පස්සේ මම එතනදී විමසුවා තාත්තේ දැන් මේකනම් අවසාන අවස්ථාව මේකෙන් නම් තාත්තා මැරෙන්න යන්නේ දැන් තාත්තට හැඬුවයි වැළපුණයි කියලා මොකද්ද කරන්න පුළුවන් කරන්න පුළුවන් එකම දේ හිත නරක කරගෙන මැරිලා ගිහින් දුගතියක උපදින එක විතරයි. ඒ නිසා කය රෝගී වෙනවා, කය දුර්වල වෙනවා. අපි ඒකට ප්‍රතිකාර කරමු, ප්‍රතිකාර කරලා ඒක සුවපත් කරගන්න උත්සාහ කරමු. හැබැයි කය සුවපත් කරගන්න බැරි නම් කය නිරෝගී කරගන්න බැරි නම් අපේ සිත හරි නිරෝගීව තියාගන්නට ඕන. එහෙම නැති වුණොත් කය රෝගී කියලා සිතත් ලෙඩ කරගත්තොත් අපි දුගතියටයි ඇද වැටෙන්නේ. දැන් කය රෝගී වුණාට ඒක මෙහි හලලා යන්නේ. හැබැයි සිත රෝගී කරගත්තොත් ඊළඟ භවයත් දුගතියේ සසර ගමනටම මහා අනතුරක් සිද්ධ වෙයි. ඒ නිසා කය රෝගයට අපි පිළියම් යොදමු. ඒක ගොඩ ගන්න පුළුවන් වුණොත් ගොඩ ගමු. බැරි වුණොත් හිත සැහැල්ලු කරගෙන නික්ම යන්නටවත් අපේ හිත හදා ගන්නට ඕන. ඉතින් මේ විදිහට නැවත නැවත තාත්තට කරුණු කියනකොට තාත්තා උත්සාහ කළා ටික ටික ඒවා තේරුම් ගන්නට. එක දිනක් ওই විදිහෙන් ධර්ම කරුණු කියා දෙනකොට තාත්තා දෑතම ඔසවලා අර බුද්ධ රූපේ පැත්තට හැරිලා වැද්දා. වැඳලා කිව්වා ජීවිතය ගැන මේ තරම් ගැඹුරු කරුණු බුදුහාමුදුරෝ කොහොම වටහා ගත්තද දන්නේ නැහැ. අපි හිතනවා තාත්තා එදා තමයි හරියටම බුදුන් සරණ ගියේ. ඒ කියන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධර්මයේ දකිනවා නම් ඒතනත්තා තමයි තථාගතයන් වහන්සේව හරියට දැකගන්නේ හරියට අවබෝධ කරගන්නේ. එතකොට මේ ධර්මයේ තියෙන ගැඹුරු බව, ඒ ගැඹුරු දහම බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් අවබෝධ කළ බව යම් කෙනෙකුට හරියට වැටහෙනකොට තමයි බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව කොයිතරම් ගැඹුරුද කියලා දැනෙන්නට ගන්නේ ප්‍රසාදයක් ඇති වෙන්නේ. ඉතින් එදා අපි තාත්තට පැහැදිලි කරලා දුන්න තාත්තේ බුදුරජාණන් වහන්සේ මේවා අපට කියා දුන්නේ ගහක් යට වාඩි වෙලා S2 පියාගෙන මොනවා හරි Tamanට ඕන ඕන විදිහට මනසින් මනෝ විකාර හිත හිතා ඉඳලා නෙමෙයි. අපි වගේ ඉපදිලා, ලෙඩ වෙලා, වයස්ගත වෙලා, මැරිලා මේ සියලුම දුක් සහිත අත්දැකීම් Taman විඳලා තමයි ප්‍රත්‍යක්ෂ කරගෙන ලොවට දේශනා කළේ මේ ජීවිතයේ දුක් සහිතයි කියන බව. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය අත්දැකීම් තුලින් අවබෝධ කළා වගේ අපටත් මේ ජීවිතය අවබෝධ කරගන්න තියෙන මේ අත්දැකීම් තුලින් ඒ නිසා දැන් තාත්තා බණ මඩුවේදී බණ ඇහුවා ඒ අහපු බණ ඒ දහම් කරුණු දැන් තමයි ජීවිතේ ප්‍රායෝගිකව අත්දකින්නට ලැබෙන්නේ වයස්ගත වීමේ දුක ලෙඩවීමේ දුක මරණයේ දුක තමන් ප්‍රියමනාප හැමදෙයින්ම වෙන් වෙන්නට සිදුවීමේ දුක අප්‍රිය අමනාප කටුක දේවල් අත්විඳින්නට වීමේ දුක ඒ වගේම අපේක්ෂා බලාපොරොත්තු සුන්වීමේ දුක මේ හැම දෙයක්ම Tamanට ප්‍රායෝගිකව විඳින්නට සැලසෙන අවස්ථාව තමයි සිහිනුවණින් යුක්තව ඒ ධර්මතා තේරුම් ගන්නට සුදුසු අවස්ථාව. පින්නතුනි ධර්මතා තේරුම් ගන්නවා කියලා කියන්නේ ඒවා ගැන හිතනවා කල්පනා කරනවා කියන එක විතරක් නෙමෙයි. දැන් උදාහරණයක් හැටියට හැම දෙයක්ම අනිත්‍යයි කියන එක අපි ඕන තරම් අහලා තියෙනවා, හිතලා තියෙනවා, කල්පනා කරලා තියෙනවා, අනිත් අයට කියා දීලා තියෙනවා. ඒක අපට 아무තු දෙයක් නෙමෙයි. හැබැයි යම් කිසි වටිනා භාණ්ඩයක් බිම වැටිලා බිඳුනොත් ඒක අනිත්‍යයි කියලා දන්නවා. හැබැයි පොඩි හිත් රිදුමක් සිද්ධ වෙනවා. ඒ මොකක් නිසාද හිතට නොසතුටක් මතුවෙන්නේ? ඒක අනිත්‍යයි කියන බව, කැඩෙනවා බිඳෙනවා කියන බව දැනගෙන තිබුණට ඒ සංස්කාර ධර්මයන්ට ආවේනික වූ ලක්ෂණයක් කියන බව අපි පිළිගන්නට අපේ මනස පුහුණු කරගෙන නැහැ. එතකොට අනිත්‍යයි කියන බව දන්නව. ඒක අහලත් තියෙනවා, හිතලත් තියෙනවා. ඒක 아무තු දෙයක් නෙමේ. හැබැයි ඒකට හිත සකස ගන්නට, ඒකත් එක්ක ජීවත් වෙන්නට, ඒකත් එක්ක නොගැටී ඉන්නට, ඒක පිළිගන්නට මනස පුහුණු කරලා නැහැ. පුහුණු කරලා නැති නිසා ඒක සිද්ධ වෙනකොට ඒකත් එක්ක මනස ගැටෙනවා. දැන් තමන්ගේ ඥාතිවරයා ප්‍රියමනාප පුද්ගලයා මරණයටපත් වෙනකොට සැමියා හෝ බිරිඳ හෝ දරුවා හෝ අම්මා තාත්තා හෝ මරණයටපත් වුනහම හැමදෙනාම උපන් සියලු දෙනා මැරෙනවා කියන එක අපි දන්නවා. ඒක ධර්මතාවයක් කියලා අහලා තියෙනවා, හිතලා තියෙනවා, කල්පනා කරලා තියෙනවා. ඒක 아무තු දෙයක් නෙමෙයි. හැබැයි මේ ප්‍රියමනාප පුද්ගලයා මරණයටපත් වුනහම අපිට දුකක් ඇති වෙන්නේ. ඇයි? ඒ හැම දෙයක්ම අනිත්‍යයි, හැමදේම මරණයෙන් කෙලවර වෙනවා කියලා දැනගෙන තිබුණට ඒක පිළිගන්නට අපේ හිත සකස් කරගන්නේ නැහැ. හිත පුහුණු කරලා නැහැ. එතකොට මේ පුහුණු කිරීම තුළින් තමයි අපට ඒ ධර්මතාවය මනසට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. පුහුණු කිරීම කියලා කියන්නේ නැවත නැවත නැවත නැවත ඒව ගැන කල්පනා කරමින් හිත නරක් කරගන්න නැතුව ඒ සිද්ධියත් එක්ක ගැටෙන්නේ නැතිව ඒකත් එක්ක පවතින්නට සැහැල්ලුවෙන් පවතින්නට ඒකත් එක්ක මුහු වෙලා ඒකාග්‍රව පවතින්නට අපේ සිත ප්‍රගුණ කරන්නට ඕන. ඒ සඳහා අභ්‍යාසගත කරන්නට ඕන. එහෙම නැවත නැවත පුහුණු කරනකොට තමයි ලෝක ධර්මතා හමුවේ නොසැලී ඉන්නට අපේ සිතට ශක්තිය ඇති ඒ ලෝක ධර්මතා හමුවේ නොසැලී ඉන්නට ඇති කරගන්නා ශක්තිය තමයි අපිට කෙලස් ප්‍රහාණය කරන්නට උදව් වෙන්නේ. කෙලස් කියලා කියන්නේ සිත කෙලසෙනවා. කෙලසෙනවා කියලා කියන්නේ ලෝකයේ සිදුවෙන දේවල් වලින් අපේ මනසේ ප්‍රകൃතිය ගිලිහෙනවා. ස්වභාවිකව පවතින සැහැල්ලු බව පිරිසිදු බව නැති වෙලා සිත කිලිටි වෙනවා එක්කෝ ඇලීමෙන් කිලිටි වෙනවා එක්කෝ ගැටීමෙන් කිලිටි වෙනවා කැමති දේවල් සිද්ධ වෙනකොට ඇලීමෙන් කිලිටි වෙනවා අකමැති දේවල් සිද්ධ වෙනකොට ගැටීමෙන් කිලිටි වෙනවා එතකොට මේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ සිත කෙලසෙන එක අපි පුහුණු වෙන්නට ඕනේ හොඳ දෙයක් සිද්ධ වුණත් නරක දෙයක් සිද්ධ වුණත් ඇලීමෙන් ගැටීමෙන් හිත කිලිටි කරගන්න නැතුව මධ්‍යස්තව ඒක ලෝක ධර්මතාවයක් හේතුඵල වශයෙන් සිදුවෙන ස්වභාවික සිද්ධියක් කියන බව තේරුම් අරගෙන අපේ මනසේ සමබරතාවය පවත්වා ගන්න. අන්න ඒ සඳහා නැවත නැවත උත්සාහ කිරීම තමයි ධර්මය දකින්නට ධර්මය ප්‍රගුණ කරන්නට පුහුණු වෙනවාය කියලා කියන්නේ. අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවි සිටින්නට සිත පුහුණු කරනවා කියලා කියන්නේ. ඉතින් මේ කාරණා නැවත නැවත අපි තාත්තට කියා දෙනකොට ඒ කරුණ අපතේ ගියේ නෑ තාත්තා ජීවිතයේ අවසාන භාගයේදී සිහිපත් කළා ආම්දුරනේ මට හිතෙනවා මේ අසනීපෙ හැදිච්ච එක හොඳයි කියලා මම ඇහුවා ඇයිද එහෙම හිතෙන්නේ නෑ මේ අසනීපෙ නොහැදුනා නම් මම කවදාවත් ජීවිතය ගැන මේ තරම් ගැඹුරින් සිතන්න දකින්න මම පුරුදු වෙන්නේ නෑ ඉතින් ඔබ වහන්සේත් මට ඒකට උදව් කළා ඔබ වහන්සේටත් බොහොම පිං සිද්ධ වෙනවා ඉතින් මට දැන් ජීවත් වුණත් මිය ගියත් කිසි ගැටලුවක් නැහැ. මම දැන් ඒ ඕන දෙයකට සූදානම්. දැන් අර විදිහට මම දැන් මේකෙන් මැරෙයිද මේ අන්තිම අසනීපෙද කිය කියා අඬහඬා විලාප කිය කී හිටපු තාත්තා අවසානයේ දැන් මට ජීවත් වුණත් මිය ගියත් ප්‍රශ්නයක් නැහැ. දැන් මම ඒ ඕන දෙයකට සූදානම් කියන මට්ටමට ඊටාම මධ්‍යස්ථ තැනකට එතුමන්ගේ මනස සකස් කරගත්තා. අන්න එතන තමයි අපිට වැදගත් වෙන්නේ අපි කැමති විදිහට දේවල් වෙනස් කරගන්න පුළුවන් නම් තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස දේවල් වෙනස් කරගත්තට කමක් නැහැ. එහෙම වෙනස් කරන්න බැරි නම් ඒ එන தත්ත්වයට ඔරොත්තු දෙන්නට මධ්‍යස්ත උපේක්ෂාවෙන් ඒක පිළිගන්නට අපේ සිත පුහුණු කරගන්නට ඕන.